ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ පුත්තලම ඉහළ පුලියන් කුලම වෙහෙරගල රජමහා විහාරාධිපති ප්‍රවචනාකර පරිවේනාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී සංඝ සභාවේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පූජනීය තම්මැන්නා වැටියේ රතන ජෝති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාම්මං මුනි රාජස් සුනන්තු සබ්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සතු සතු නමෝ තස් භගවතෝ අරහතෝ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 තං වේපසති මාරුවාතු රුක්ඛං වදුබ්බලං අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේ සුසුසංනුතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධාං ආරද්ද වීරියං තං වේනප් පසති මාරෝ වාතු සේලංව පබ්බතං තී සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වත්නි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ මගින් දිනපතා සිදු කරනු ලබන ධර්ම දානමය පුණ්‍ය කර්මයේ අර දවසට නියමිත ධර්ම දේශනාව ඉඳුරන් සංවර ගැනීම තුලින් ඇතිවන චරිත පාරිශුද්ධිය කියන මාතෘකාව යටතේ පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. සමස්ත ලෝකයේම ඉන්ද්‍රිය ගෝචරයි කියන බව කවුරුත් පාහේ දන්න කාරණයක්. ඉන්ද්‍රියන් කියලා කියන්නේ සත්වයකට පිළිතලා තිබෙන pāli වචන වලින් සඳහන් කරනවා නම් චක්කු සෝත ගාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රිය පහ. අපි සිංහලෙන් මේ ඉන්ද්‍රිය පහ නම් කරනවා ඇස කන නාසය දිව ශරීරය කියලා. සමස්ත ලෝකයේ තියෙන සෑම දෙයක්ම සිදුවන සෑම දෙයක්මත් මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙනවා. ඇසට රූප ගෝචරය වෙනවා. ඊළඟට කනට ශබ්ද ගෝචර වෙනවා. නාසයට ගන්ධය ගෝචර වෙනවා. දිවට රසය ගෝචර වෙනවා. ඒ වගේම ශරීරයට ස්පර්ශය ගෝචර වෙනවා. ඒ අනුව ඉන්ද්‍රියම් පහක් තිබෙනවා. ඉන්ද්‍රියන්ට ගෝචර වන වස්තු පහක් තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් ඒ ඒ ඉන්ද්‍රියන්ට මේවා ගෝචර වෙනවා. ඒ ගෝචර වීම සංවර කර ගැනීම එහෙම නැත්නම් පාලනය කර ගැනීම බුද්ධිමත් මිනිසා විසින් කළ යුත්තක්. ත්‍රිසංගත සත්වයන්ට ඒ කාර්යය කරන්න බෑ. අපි යම්කිසි පුහුණුවක් දීලා බලහත්කාරයෙන් ත්‍රිසංගත සත්වයෙකුගේ ඉන්ද්‍රියන් සංවරයක් ඇතිකළොත් මිසක් ත්‍රිසංගත සත්වයන්ට මොනම ආකාරයකින්වත් ඉන්ද්‍රයන් ගෝචර කරගන්න ඉන්ද්‍රයන් සංවර කරගන්න පුළුවන් කමක් නැහැ පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මිනිස්සයා කියන සත්වයාට ස්වයං බුද්ධියෙන් කල්පනා කරලා ඒ වගේ හොඳ නරක හරියාකාරව තේරුම් අරගෙන තමන්ගේ ඉන්ද්‍රිය පහම ගෝචර සංවර කරගන්න පුළුවන්කම තිබෙනවා. මිනිසයා ත්‍රිසංගත සත්‍යයත් අතර තිබෙන ප්‍රධාන වෙනසක් තමයි මේක. ඒ කියන්නේ මිනිසයාට ස්වයං බුද්ධියෙන් කල්පනා කරලා සෝත්සාහයෙන් තමන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න පුළුවන්. නමුත් අනිකුත් ත්‍රිසංගත සත්‍යයන්ට තමන්ගේ ඉන්ද්‍රියන් පාතර පාලනය කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒවා හැඟීම් උත්සන්න වෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් අහිතකර තත්වයන් උදා කර ගන්නවා. ඉතින් ඒ නිසා අපේ බුදු පියාණන් වහන්සේ මේ පංචේන්ද්‍රයන් සංවර කර ගැනීමේ අගය. එයින් අපට ලබා ගන්නට පුළුවන් ප්‍රයෝජනය නොඑක් අවස්ථාවලදී දේශනා කරලා තිබෙනවා. උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ගන්නකොට පෙන්වත්නි උන්වහන්සේලාට નિયમિત සීලය ප්‍රධාන කොටස් හතරකට බෙදලා දක්වලා තිබෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍යේ සම්නිස්සිත සීලය කියලා. එතකොට උපසම්පන්න භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන සීල කොටස් හතරෙන් එකක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඒ කාරණාවෙන් අපට පැහැදිලි වෙනවා ඉන්ද්‍රියන් සංවර කර ගැනීම කොයිතරම්නම් වැදගත් වෙනවද කියලා. මේ මාත්‍රිකාවට ප්‍රවේශ වීම සඳහා ඊට අදාළ වන ගාථා ධර්ම දෙකක් මා මුලින් ඉදිරිපත් කරන්නට යෙදුණා. මේ ගාථා ධර්ම දෙක ඇතුළත් වෙන්නේ ධම්මපද පාළියේ පළවෙනි වර්ගයේ යමක වර්ගයේ. යමක වර්ගය කියන්නේ පින්වත්නි සෑම කාරණාවක් සම්බන්ධයෙන්ම දෙපැත්ත ප්‍රකාශ වෙන හොඳ නරක දෙපැත්තම ප්‍රකාශ වෙන ගාථා අන්තර්ගත වෙන කොටසක් තමයි යමක වර්ගය කියලා කියන්නේ. ඒ යමක වර්ගයේ අන්තර්ගත වෙනවා මේ ඉන්ද්‍රියන් සංවර කරගන්නට බැරිකමක් ඇති වුනහම ඒක පාලනය කරගන්නේ නැති වුනහම ඇතිවන අහිතකර තත්ත්වයන්. ඒ වගේම ඉන්ද්‍රියන් සංවර කරගෙන කටයුතු කිරීමෙන් අත්පත් කරගන්නට පුළුවන් වෙන තත්ත්වයන් මොනවද කියලා පැහැදිලි කරලා දක්වලා තිබෙනවා. පළවෙනි ගාථාවේ සඳහන් වුණා ඉන්ද්‍රියේසු අසංතං. ඉන්ද්‍රියන්ගේ සම්වරයක් නැති. ඒ වගේම භෝජනම්මි අමත්තං. භෝජනේ ආහාරයේ ප්‍රමාණය නොදන්නා. පුජ්‍යලයා කොයි වගේ ධාරියට කියනවා නම් මාරෝ පසහපි. ඒ බඳු පුජ්‍යලයා මාරයා විසින් යටත් කරගනු ලබන. හරියට වාතෝ රුක්ඛං වදුබ්බලං පර්වත ප්‍රාන්තයක පෙරලෙන්නට ඕන්න මෙන්න කියලා තියෙන දුර්වල ගහක් වාතයෙන් පෙරලෙනවා වගේ සුලම් පහරකින් පෙරලෙනවා වගේ ඒ පුද්ගලයා මායාවේ වසඟයටපත් වෙනවා කියලයි ඒ ගාථාවේ සඳහන්. ඊළඟට දෙවෙනි ගාථාවේ සඳහන් වෙනවා ඉන්ද්‍රියේසු සුසංඋතම් බෝධනම් හිත මත්තන්. ඉන්ද්‍රියේසු සුසංඋතම් කියලා කියන්නේ ඉන්ද්‍රියන් මනාව සංවර කරගත්තාම ඊළඟට භෝජනම් හිත මත්තන්‍යු ආහාරයේ ප්‍රමාණය දැනගත්තාම ඒ අනුව කටයුතු කරන කෙනා මායාවේ වසඟයටපත් වෙන්නේ නැහැ. මායාව විසින් යටපත් කරනු ලබන්න පුළුවන්කමක් නැහැ. කොයි වගේද කියනවා නම් වාතෝ සේලංව පබ්බතං. මහා ශෛලමය පර්වතයක්, ගල් පර්වතයක් වාත වේගයකින් පෙරලන්න හොලවන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත පින්වතා මායාවේ වසඟයටපත් වෙන්නේ මායා විසින් සොලවන්න පුළුවන්කමක් නැහැ කියන එකයි ඒ තුලින් දක්වලා තිබෙන්නේ. ඉතින් මේ මාතෘකාවට අදාළ වන මේ ගාථා දෙක ඉදිරිපත් කරන්නට හේතු වෙච්ච කාරණාව අපි කෙටියෙන් දැනගන්නට ඕන කරනවා. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ ශේතව්‍ය නුවර වාසය කළා සහෝදරයෝ තුන් දෙනෙක්. චූල කාල, මජ්ක්‍ධිම කාල, මහා කාල කියලා. මේ තුන් දෙනා වෙළඳ සමාගමක් හැටියට කටයුතු කළා පින්වත්නි අද කාලේ හැටියට කියනවනම්. සහෝදර වෙළඳ සමාගමක්. එයින් මහා කාල කියන සිටු පුත්‍රයා චූල කාල කියන සිටු පුත්‍රයා, ඒ කියන්නේ වැඩිමහලු සහෝදරයාත්, බාලම සහෝදරයාත් ආනයන අපනයන කටයුතු සිද්ධ කළා. භාණ්ඩ ආනයනය කරනවා, ඒ වගේම අපනයනය කරනවා. මජ්ක්‍ධිම කාල කියන සහෝදරයා වෙළඳ පොළ බහරව කටයුතු කරපු කළමනාකරු. ඒ මජ්ක්‍ධිම කාල සහෝදරයා තමයි මේ වෙළඳ පොළේ ඉඳගෙන මේ කටයුතු සියල්ලක්ම මෙහෙයවීම සිද්ධ කළේ. එක දවසක් මහා කාල කියන සහෝදරයාත් ඒ වගේම චූල කාල කියන සහෝදරයා ඒ කාලේ හැටියට වාහනවල බහඬ පටවගෙන වෙළඳාම සඳහා සවැත් නුවර හරහා ගමන් කරනවා. හවස් භාගයේදී දකින්ට ලැබුණා සරත් නුර වාසී ජනතාව විශාල වශයෙන් සුවඳ විලවුන් ආදී අරගෙන මල් පහන් ආදී අරගෙන මේ සරත් නුර ජේතවනාරාමයට යනවා. කාරණාව මොකක්ද කියලා හොයලා බැලුවාම බුදුරජාණන් වහන්සේ දැකලා ධර්ම ශ්‍රවණය කරන්ටයි මේ යන්නේ. මහා කාලසිට පුත්‍රයා, චූල කාලසිට පුත්‍රයාත් මේ ස්ථානෙට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කරනකොට මහා කාල සිටුවරයාගේ මනස සම්පූර්ණයෙන්ම පරිවර්තනය වුණා වෙනස් වුණා. ඔහුට කල්පනාවට ආවා අපි මේ වෙලහෙන දාම් කරමින් මේ වෙහෙස මහන්සි වෙලා මේ ධනය හරියම්බ කරමින් මේ කටයුතු කළාට මේ හැම දෙයක්ම නිස්සාරයි. මේවා අත්හැරලා දාලා කවදා හරි අපට යන්න සිද්ධ වෙනවා. කියන මේ ආකාරයට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ පිළිබඳ කල්පනාවක් ඇති වුණා මහා කාල සිටුවරයාට. ඒ මොහොතේම තීරණයකුත් ගත්තා මම පැවිදි වෙන්නට ඕනේ කියලා. ඊට පස්සේ ධර්ම දේශනාව අවසානයේදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිද්ද ඉන්නවා. බුදු පියාණන් වහන්සේ සඳහන් කළා ඔබට මේ පිළිබඳ විමසීමක් කරන්න කවුරුවක් නැද්ද කියලා. ඉන්නවා ස්වාමීනි මගේ බාල සහෝදරයා ඉන්නවා. හොඳයි එහෙමනම් බාල සහෝදරයාගෙන් අහලා අවසරයත් අරගෙන එන්නයි කියලා. ඊට පස්සේ මහා කාල සිටුවරයා තමන්ගේ බාල සහෝදරයා චූල කාලා ළඟට ගිහිල්ලා කිව්වා ඔබට මේ සියලුම දේ බාරයි මේ වරගෙන ආපහු නගරයට යන්න ගෙදර යන්න මම බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවායි කියලා. ඉතින් මේ බාල සහෝදරයාත් නොඑක ආකාරයෙන් මහන්සි ගත්තා මේක වළක්වා ගන්න බැරි වුණා. මහා කාල සිටුවරේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. චූල කාලට වෙනත් අදහසක් ඇති වුණා. මමත් පැවිදි වෙනවා හැබැයි ශාසනය රැඳෙන්නට නෙවෙයි. මම පැවිදි වෙලා මගේ සහෝදරයත් පැවිදි කරවාගෙන ආපහු ගෙදර යනවා කියන බලාපොරොත්තුවෙන් චූල කාලත් පැවිදි වුණා. මහා කාල හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් උපසම්පදාත් ලබාගෙන තමන් වහන්සේට අවශ්‍ය කමඨහන් ලබාගත් රහත් වීම දක්වා. ඒ කමඨහන් ලබාගෙන භාවනා කළ රහත් භාවයටපත් වුණා. මෙහෙම කාලයක් යනකොට මහා කාල මහරහතන් වහන්සේගේ ගෙදර සිටිය භාර්යාවන් කල්පනා කළා අපේ ස්වාමි පුරුෂයා දැන් පැවිදි වෙලා අපි බුදුහාමුදුරන්ටත් ආරාධනා කරලා නිවසට වැඩම කරවා ගමුයි කියලා. නිවසට වැඩම කරවා ගමුයි කියලා ඔය හිතන අතරතුරදී චූලකාල හාමුදුරුවන්ගේ භාර්යාවත් ওই විදිහටම කල්පනා කළා. අපිත් අපේ ස්වාමි පුරුෂයා නිවසට වැඩම කරවා ගමු. අර චූලකාලගේ අදහස් වගේම තමයි. මහා කාල මහරහතන් වහන්සේගේ භාර්යාවන් උන්වහන්සේ වැඩමව ගන්න කල්පනා කළේ මේ සිවුරු අරවලා ගෙදරට ගන්න නෙවෙයි. උන්වහන්සේට දානයක් පූජා කරන්න ඕන කියන ශ්‍රද්ධා සිතිවිලි ඇතුව. චූලකාල හාමුදුරුවන්ගේ භාර්යාවන් චූලකාල හාමුදුරුවන්ට බුදුහාමුදුරන්ට දානයක් දෙන්න ඕන කියලා කල්පනා කළේ. චූලකාල හාමුදුරුව කොහොම හරි උපැවිදි කරවලා ගෙදරට ගෙන්න ගන්න බලාපොරොත්තු ඉතින් බුදුරජාණන් වහන්සේට දානේ සූදානම් කරන තැන්වලදී දානය පිළිගන්නන ස්ථානය නැත්නම් දානශාලාවේ ආසන පැනවීම සඳහා කලින් කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනවා. මොකද ඒ ආසන පැනවීමේ යම්කිසි පිළිවෙලක් තිබෙනවා. මේ කාර්යය සඳහා පිටත් කළේ කවුද? චූලකාල හාමුදුරුවෝ. චූලකාල හාමුදුරුවෝ ගියාම ඒ භාර්යාවොත් ඒක රාසි වුණා. ඒක රැස් වුණා. ආසන පනවන්න උන්වහන්සේ උපදෙස් දෙනවා. නමුත් මේ කාන්තාවන් විහිළු තහළු කර කර ඒ කියන එකම වචනයක්වත් ගණන් ගත්තේ නැහැ. Tamanට ඕන ඕන හැටියට තමයි අර ආසන පැනවීම ආදී කටයුතු සිද්ධ කරන්න පටන් ගත්තේ. ටික වෙලාවක් යනකොට මේ විහිළු තාලු ගොඩාක් උස්සන්න වෙලා මේ කාන්තාව අර චූලකාල හාමුදුරන්ගේ සූරු ගලවලා සුදුරෙදි අන්දලා ගිහියපු බවට පත් කළා. චූලකාල හාමුදුරන්ටත් ඉතින් මේකේ විශ් වෙනසක් නැහැ, ගාණක් නැහැ, ලැජ්ජාවක් නැහැ. අර සුදුරෙදි අන්දගෙන ගිහියෙක් වගේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මහා කාල මහරහතන් වහන්සේත් ඇතුළු මහා සංඝරත්නය නිවසට වැඩම කරගෙන ආවා. ඊට පස්සේ දැන් දානීය පිළිගන්නවා දානීය වළඳලා. උන්වහන්සේලා පිටත් වෙන්න සූදානම්. නමුත් බුක්තානුමෝදනා දේශනාව පවත්වන්න ඕන. 99 බණ දේශනා කරන්නට ඕන. 99 බණ දේශනා කරන්නට සූදානම් වෙනකොට මේ කාන්තාවන් සඳහන් කළා අද දවසේදී අනුමෙවිනි බණ දේශනා කරන්න මහා කාල මහරහතන් වහන්සේ සුදුසුයි උන්වහන්සේ දේශනා කරાવી. බුදු පියාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා විහාරස්ථානෙට වැඩම කරන සීක්වා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේත් මේකට අනුමැතිය දීලා මහා කාල මහරහතන් වහන්සේ බුක්තානුමෝදනා දේශනාව සඳහා ඒ ස්ථානේ නතර කරලා අපහු වැඩියා. මේ වඩින අතරතුරදී ඒ මහා සංඝරත්නයේ නොඑක ආකාරයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. චූලකාල හාමුදුරුවෝ සිවුරු වරවා ගත්තා. දැන් මහා කාල මහරහතන් වහන්සේ තනිව මෙතන නතර කරලා ආවා. දැන් අනිවාර්යයෙන්ම උන්වහන්සේගෙත් සිවුරු ගලව ගන්නවා. ඉතින් ඒ නිසා මේ කරපු වැඩේ නම් හොඳ නෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි, එහෙම හිතන්න එපා, එහෙම කල්පනා කරන්න එපා. චූලකාල හාමුදුරුවෝ කියලා කියන්නේ පර්වත ප්‍රාන්තයක පර්වතක පාමුල එහෙම නැත්නම් පැත්තක මුල් බුරුල් වෙලා කඩා වැටෙන්න මුලින් ඉදිරිලා වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙන ගහක් වගේ පුජ්‍යලයේ. ඒ පුජ්‍යලයා කොයි වගේද සුභානුපස්සින් විහෙරන්ත. ඔය කාන්තාවන් පිළිබඳව අනෙක් අනෙක් වස්තුන් පිළිබඳව හැම දෙයක්ම නිට්ටයයි හොඳයි කියලා කල්පනා කරන පුද්ගලෙක්. ඒකයි සුභානුපස්සින් විහෙරන්තං කියලා කියන්නේ. ඊළඟට ඉන්ද්‍රියේසු අසංගතං. චූලකාල හාමුදුරුවන්ගේ පංචේන්ද්‍රයන්ගේ කිසිම සංවරයක් නැහැ. ඉන්ද්‍රියේසු අසංගතං කියලා කිව්වේ ඒක. ඊළඟට භෝජනම් මිච්ච භෝජනම් හි අමත්තඤ්ඤු. ආහාර පාන ගැනීමේ ප්‍රමාණයක් දන්නේත් නැහැ. එතකොට එතනදී අපට පැහැදිලි වෙනවා එහෙමනම් උන්වහන්සේගේ දිව කියන ඉන්ද්‍රියත් සංවර නැහැ කියන එක. ඒකයි භෝජනම් යමත්තඤ්ඤ. ඒ වගේම කුසීතං කම්මැලිසංග. හීන වීරයන් වීරිය හීන වෙලා තියෙන්නේ. තංවේ පසහති මාරෝ මේ පුද්ගලයා කෙලෙස් මාරයාගේ වසඟයටපත් වෙනවා. වාතෝ රුක්ඛංව දුබ්බලං වාත වේගයකින් අර දුර්වල ගහක් ඉදිරිලා වැටෙනවා වගේ. ඒ නිසායි චූල කාලහාමුදුරන්ට මේ தත්ත්වය උදා වුණේ කියලා බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කළා. මගේ මහා කාල මහරහතන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ හරියට මහා ඝන ශෛලමය පර්වතයක් වගේ. පර්වතයක් වගේ. ඒ වඳු පර්වතයක් වාත වේගයකින් හොලවන්න පෙරලන්න පුළුවන්කමක් නැහැ. රහත් භාවයේපත් වූ උන්වහන්සේ කෙලෙස් මායාවේ වසඟයටපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරවදා. ඉතින් ඒ අනුව පින්වත්නි, මිනිස්යන් වශයෙන් අපි හැම දිනාටම වැදගත් වෙනවා මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් සංවර කර ගැනීම. චූලකාල හාමුදුරුවන්ට ඉන්ද්‍රිය පහේම සංවරයක් තිබුණේ නැහැ. මහා කාල හාමුදුරුවන්ට ඉන්ද්‍රිය පහේම සංවරය තිබුණා. චූලකාල හාමුදුරුවන්ට ඉන්ද්‍රිය සංවරය නැති නිසා උන්වහන්සේගේ චරිත පාරිශුද්ධියක් තිබුණේ නැහැ. මහා කාල හාමුදුරුවන්ට ඉන්ද්‍රිය සංවරයේ තිබිච්ච නිසා උන්වහන්සේට චරිත පාරිශුද්ධිය තිබුණා. චරිත පාරිශුද්ධිය උපරිම තැනට උන්වහන්සේපත් වෙලා හිටියා. ඒ කියන්නේ රහත් භාවයටපත් වෙලා හිටියා. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක අපිට ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් අතිශයින්ම වැදගත් වෙනවා. ලෝකෝත්තර වශයෙන් වැදගත් වෙන කාරණාවටත් වඩා වර්තමාන සමාජයේදී මේ ඉන්ද්‍රිය සංවරයේ චරිත පාරිශුද්ධිය සඳහා උපයෝගී වන ආකාරය අතිශයින්ම වැදගත් වෙනවා. අද නූතන සමාජයේ ගත්තාම සංවරයේ කියන එක චරිතවත් භාවයේ කියන එක අන්තයටම පරිහානියටපත් වෙලා තියෙන්නේ. පරිහානියටපත් වෙමින් පවතින්නේ. ඉතින් මේ බඳු සමාජයක මේ චරිත පාරිශුද්ධිය ඇති කරගන්නවයි කියන එක හරිම වැදගත් වෙනවා. අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් ගත්තාම මේ පංචේන්ද්‍රයන් නිතරම තමන් ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වන ගෝචර වස්තුන් පසුපස්සේ තමයි දුවන්නේ. ඇස ගත්තාම ඇස කියන ඉන්ද්‍රිය නිරන්තරයෙන්ම රූපේ දිහා තමයි බලන්නේ. රූපේ පස්සේ තමයි දුවන්නේ. මෙතන රූපේ කිව්වහම මේ මිනිස් රූපයක්, එහෙම නැත්නම් තිරිසන් රූපයක්, එහෙම නැත්නම් ගැහැණු රූපයක්, පිරිමි රූපයක් කියන රූපේම නෙවෙයි. අපේ ඇස කියන ඉන්ද්‍රියට ගෝචර වන යමක් තිබෙනවා නම්, ඇසින් දකින යමක් තිබෙනවා නම්, ඒ සියල්ලක්ම රූප කියන ගණයට වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ රූප ඒ රූපයන්ගෙන් රූපයන් පසුපස්සේ අපේ ඇස ගමන් කරනවා ඒ රූපයන්ට වසඟ වෙලා ඇස ඒ පසුපස්සේ දුවනවා ඒ නිසා නිරන්තරයෙන්ම රූපේ බලාපොරොත්තු වෙන්නේ ඇස බලාපොරොත්තු වෙන්නේ රූපයක් මගින් තෘප්තිමත් වෙන්නට ඒක තමයි ඇසේ ස්වභාවය ඊළඟට කන ගත්තාම කන නිරන්තරයෙන්ම ශබ්දයක් ශ්‍රවණය කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ප්‍රිය උපදවන සද්දයන් පසුපස්සේ කන දුවනවා. කනේ ස්වභාවය ඒකයි. ඊළඟට දිව ගත්තාම දිව පිනවන රසයක් පසුපස්සේ තමයි නිරන්තරයෙන් දුවන්නේ. ඊළඟට නාසය ගත්තාම නාසය නිරන්තරයෙන්ම ගන්ධයක් පසුපස්සේ නාසයේ පිනවන ගන්ධයක් පසුපස්සේ තමයි දුවන්නේ. ඒ වගේම ශරීරය ගත්තාම සුව පහසු දැන ස්පර්ශයක් පසුපස්සේ දුවන්නේ. මේක තමයි මේ පංචේන්ද්‍රයන්ගේ ස්වභාවය. ලෝකේ ගත්තාම ලෝකේ මිනිස්යන් වශයෙන් අපි හැම කෙනෙක්ම උදේ අවදි වෙච්ච මොහොතේ පටන් හවස නිින්දට යන මොහොත දක්වාම කරන කියන සෑම කටයුත්තක්ම කරන්නේ මේ පංචේන්ද්‍රියම් පිනවීම අරමුණු කරගෙන. වස්තු හරියම්බ කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, ඉඩ කඩම් හොයාගන්නේ, වෙනස් කරන කියන නොඑක් දේවල් කරන්නේ. මේ සෑම දෙයක්ම කරන්නේ පංචේන්ද්‍රියම් පිනවීමේ අරමුණ කරගෙන. ඒකේ තෘප්තියක් නැහැ කොතනකදීවත්. මොනම ආකාරයකින්වත් ඉන්ද්‍රියම් පිනවීමේ තෘප්තියක් නැහැ. ඒ නිසා රට්ටපාල මහරහතන් වහන්සේ කොරවි රජුරවන්ට දේශනා කරලා තිබෙනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝතිකෝ මහරජ තේන භගවතා ඥානතා පස්සත අරහතා සම්මා සම්බුද්දේන චතුත්ථෝ ධම්මුද්දේසු උද්දේක්ඛෝ කියලා. රජතුමනි මේ ලෝකවාසී සත්වයා මදි කියන හැඟීමෙන් යුක්තයි. ඌනෝ කියලා කිව්වේ ඒකයි. අතිත්තු තෘප්තියක් නැහැ. ඇති කියන හැඟීමක් මොනම වෙලාවකවත් ඇති වෙන්නේ නැහැ. තණ්හා දාසෝ තෘෂ්ණාවට දාස වෙලා වාසය කරනවා. මේක තමයි ලෝකවාසී මිනිස්යාගේ ස්වභාවය පින්වත්නි. ඒ කියන්නේ මේ පංචේන්ද්‍රියම් පිනවීම සඳහා අපට විවිධ දේ විවිධ මෙවලම් අවශ්‍ය වෙනවා. මේ මෙවලම් කොච්චර ගොඩ ගහගත්තත් අපි ඒ වගේ සෑහීමටපත් වෙන්නේ නැහැ නිතරම මදි කියන හැඟීම තියෙනවා. ඒ නිසාම පින්වත්නි පුජ්‍යලයා ඒවා හොඳ මාර්ගයෙන්ම නෙවෙයි. Tamanට නොගැලපෙන සමාජයට නොගැලපෙන සමාජයට අහිතකර විවිධ වැරදි මාර්ග වලින් මේ මෙවලම් එකතු කරගන්න ගොඩ ගහගන්න මහන්සි ගන්නවා. ඒ නිසා තමයි සමාජය තුල නොඑක ආකාරයේ අපරාධ වර්ධනය වෙන්නේ. මිනී මරන්නේ, මංකොල්ල කෑම් කරන්නේ, ගෙවල් බිඳින්නේ, විවිධ වංචනික ක්‍රියා කරන්නේ, කෝටි ගාණින් අල්ලස් ගන්නෙ මේ සෑම දෙයක්ම කරන්නේ පින්වත්නි මේ පංචේන්ද්‍රියම් පිනවීම අරමුණු කරගෙන. ඒ පංචේන්ද්‍රියම් පිනවන්නට තමයි මේවා ඒක රාශි කරගන්නේ. ඉතින් ඒ නිසා සමාජයේ වැඩි ප්‍රමාණයකගේ චරිත සුද්ධිය දුර්වල වෙලා තිබෙනවා මේ පංචේන්ද්‍රියම් පිනවීමේ ආසාව දැඩි වීම නිසා තෘප්තියක් නොමැතිකම නිසා ඉතින් ඒ නිසා අපි පළමු කොට ඇස සංවර කරගන්න ඕනේ. අපේ ඇසට නොඑක ආකාරයේ දේවල් ගෝචර වෙනවා. ඒ ගෝචර වෙන දේවල් පසුපස්සේ අපි ගමන් කරන්නට ගියොත් එහෙම අපට පුළුවන් කමක් නැහැ ඒකේ සීමාවක් දක්ින්න. ඒ නිසා බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන තමන්ගේ ඇස පාලනය කරගන්න. තමන්ගේ ඇස් පාලනය කරගෙන අවශ්‍ය තැනදී පමණක් චක්ෂු ඉන්ද්‍රිය ක්‍රියාත්මක කිරීම තමයි කරන්න තිබෙන්නේ. අනවශ්‍ය දේ පසුපස්සේ ගමන් කරන්නේ නැතුව. ඒ වගේම තමයි කන කියන ඉන්ද්‍රිය ගත්තාම කර්ණේන්ද්‍රිය ගත්තාම කන නිරන්තරයෙන් හොඳ ශබ්දයක් ශ්‍රවණය කරන්න. කන පිනවන ශබ්දයක් ශ්‍රවණය කරන්න කැමතියි. ඉතින් මේවට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ ඉන්නවා සමහරට දසදහස් ගාණින් මේවට වියදම් කරනවා එක දවසට. සංගීත සම්දර්ශන වලට යන්නේ. මේක ආකාරයේ සංගීත මෙවලන් තියාගෙන ඒවා ශ්‍රවණය කරන්නේ. ඔය ආදි වශයෙන් මේක ආකාරයෙන් මේ සඳහා විපැහැදම් කරනවා. එම විපැහැදම් කරනකොට ඒ සඳහා Tamanට ධනෙ අවශ්‍ය වෙනවා. ඒ ධනෙ අවශ්‍ය වුණාම පින්වත්නි මොකද්ද කරන්නේ? අයථා මාර්ග වලින් ධනෙ උපයා කරන්න පෙළඹෙනවා. එතකොට ඒ තුලින් මේ පුජ්‍යලයාගේ චරිත සුද්ධිය දුර්වල වෙනවා. එයාගේ චරිතය ඊටාම පහත් මට්ටමකට වැටෙනවා. දිව කියන ඉන්ද්‍රිය ගත්තාම එහෙමයි. දිව නිරන්තරයෙන්ම රසවත් ආහාරයකට පානයකට කැමති. භෝජනම්හි අමත්තඤ්ඤුම් භෝජනම්හි මත්තඤ්ඤුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. භෝජනේ ප්‍රමාණය නොදැනගත්තාම ඒක පරිහානියට හේතුවක් වෙනවා. ඒ නිසා බොහෝ දෙනේ ප්‍රමාණය දැනගන්නට ඕනේ. මේ ලෝකේ ගත්තාම ලෝකේ තියෙන සීමිත සම්පත් අපේ අවශ්‍යතා අසීමිතයි. ඒ தത്വයට අපිපත් වෙලා ඉන්නවා. ඒ தത്വයටපත් වෙලා තියෙන මේ ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාව නිසා. ඉතින් ඒ අනුව පින්වත්නි අර දිව පිනවීම සඳහාත් සාමාන්‍ය ආහාර පාන නෙවෙයි. උපරිමාකාරයෙන් දසදහස් ගාණින් විපහදම් කරලා දිව පිනවීමේ කටයුත්ත කරන්නත් පෙළඹෙනා ඉන්නවා. එතකොට ඒ ආකාරයෙන් දිව කියන ඉන්ද්‍රිය පිනවීම සඳහා ආයතා මාර්ගයෙන් ධනෙ උපයනවා ආයතා මාර්ගයෙන් කටයුතු කරනවා ඒ කටයුතු කිරීම නිසා ඒ පුද්ගලයාගේ චරිත සුද්ධිය දුර්වල වෙනවා. චරිතවත් පුද්ගලයෙකු වෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඊළඟට නාසය ගත්තාම අපි දුගඳකට වැඩිය කැමති නැහැ. ඒක අප්‍රිය කරනවා. නාසය ආවරණය කරගන්නවා. නමුත් සුවඳට අති කැමතියි. ඉතින් ඒ සුවඳේ උනත් පින්වත් මේ සීමාවක් නැහැ. ඊට ඇබ්බැහි වෙච්ච පුජ්‍යලයාට සීමාවක් නැහැ. ලෝකේ නිස්පාදනය කරන සුවඳ විලවුන් වර්ග තියෙනවා. ලක්ෂ ගණන් වටිනවා ඒවා. ඉතින් අර සීමාවක් නොදන්නා පුජ්‍යලයා නාසය පාලනය කරගන්න ඉගෙන ගත්තේ නැති පුජ්‍යලයා පුරුදුනේ නැති පුජ්‍යලයා නාසයේ පිනවීම සඳහා ලක්ෂ ගාණින් මිල මුදල් වැය කරනවා. එතකොට ඒ සඳහා ඒ පුද්ගලයාට ධනය උපයන්න සිද්ධ වෙනවා. ධනය උපයන්නේ සමානට අයථා මාර්ගවලින්. ඒ සඳහා විශාල අපරාධයක් කරන්න පුළුවන්. මිනිමරුමක් කරන්න පුළුවන්. මංකොල්ල කෑමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල වංචාවක් කරන්න පුළුවන්. අල්ලසක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අල්ලසක් ගන්න පුළුවන්. ඒ මොන ආකාරයකින් හරි ඒ විදිහට තමන්ගේ නාසයේ පිනවීමේ කාර්යයට ඒ පුද්ගලයා පෙළඹෙනවා. ඊළඟට ශරීරය කියන ඉන්ද්‍රිය ගත්තාම සෝපහසු ස්පර්ශයකට නිරන්තරයෙන්ම කැමතියි. මේකේ සීමාවක් නැහැ පින්නවත්. පුරුදු වෙච්ච කෙනාට මහ පොළොව මත නිකන් වැතිරිලා නිදා ගන්නත් පුළුවන්. මහ පොළොව මත වාඩි වෙන්නත් පුළුවන්. තමන්ගේ ශරීරයේ කිලුට වෙනවා කියලා හිතනවා නම්, ඇඳුම් පැළඳුම් කිලුට වෙනවා කියලා හිතනවා නම්, ඇතිරිල්ලක් වැදුරක් දාගෙන ඒ නිදා ගන්නත් පුළුවන්. ඒත් නිින්ද යනවා පින්නත් පුරුදු වෙච්ච කෙනාට. නමුත් ඒක සුදුසු නෑ ශරීරයට දුකයි. ඊට වඩා මම සුව පහසු යමක් ගන්න ඕනේ කියලා සමහරට කොහොම මෙච්චයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙනුත් සෑහීමටපත් නොවන මේ පුද්ගලයා රබර් මෙට්ටයක් ගන්න පුළුවන්. ඒකෙනුත් සෑහීමටපත් නොවන පුද්ගලයා ස්ප්‍රේන් හයි කරපු පුෂ්පාත්මන ස්වභාවයේ ඇති හොඳ සුව පහසු ගතියක් දැනෙන සමහරට ලක්ෂ ගණන් වියදම් කරලා ගන්න පුළුවන් මෙට්ට ඇඳන් වගේ උපකරණ අරගෙන මෙවලන් අරගෙන ඒ තුලින් ශරීරයට සුවපහසු ස්පර්ශයක් දෙන්න පුළුවන්. ඉතින් ඒව කරන්න වුණත් අර වගේම තමයි ධනෙ අවශ්‍ය වෙනවා. ධනෙ නැත්නම් අයථා මාර්ග වලින් ධනෙ උපයන්න සිද්ධ වෙනවා. අයථා මාර්ග වලින් ධනෙ උපයනවායි කියන්නේ බොරුවක් කියනවා නම් වංචනික ක්‍රියාවක් කරනවා නම් එතන මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ කඩ වෙනවා. එතකොට චරිතයෙන් කොටසක් ඉවරයි. ඊළඟට සමහරට ප්‍රාණඝාතයක් කරන්න සිද්ධ වෙනවා. පුජ්‍යලයක් මරන්න සිද්ධ වෙනවා. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන පළවෙනි ශික්ෂාපදයේ අවසානයි. ඊළඟට තවත් කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්න පුළුවන්. හොරකම් කළාම අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ ඉවරයි. ඔය කියන දේවල් කරගන්න සමහරට සිහිය ටිකක් විකෘති කරගන්න සිද්ධ වෙයි. සීය විකෘති කරගන්න අවශ්‍ය වෙන නිසා මත්පැන් පානය කරන්න වෙනවා. මත්පැන් පානය කළාම සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ අවසානයි. ඒ සිහිය විකෘති කර විකෘති කරගත්තයින් පස්සේ සමහරට වෙනත් හැඟීම් උත්සන්න වෙන්න පුළුවන්. ඒ වෙනත් හැඟීම් උත්සන්න විශේෂයෙන් කාමුක හැඟීම් උත්සන්න වෙලා කාම මිත්‍යාචාරයේ දෙන්නත් පුළුවන්. පංචශීලයේ තමයි අපේ පදනම චරිත පාරිශුද්ධිය ගත්තාම බෞද්ධයන්ගේ ප්‍රධානතම පදනම තමයි පංචශීලය. එතකොට එහෙමනම් ඔය ඉන්ද්‍රියම් පිනවීම සඳහා ධන ඉපයීමට පෙළඹිච්ච පුජ්‍යලයන් අතින් ශික්ෂාපද පහම කැඩිලා ඒගොල්ලන්ගේ චරිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන චරිතවත් පුජ්‍යලයන් බවට පත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට පින්වත්නි අපේ මේ පංචේන්ද්‍රයන් ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් වැදගත් කාරණයක් තිබෙනවා. පුරුෂයෙක් ගත්තාම පුරුෂයාගේ හිත නිරන්තරයෙන්ම ස්ත්‍රියගේ රූපයට, ස්ත්‍රියගේ ශබ්දයට, ස්ත්‍රියගේ ගන්ධයට, ස්ත්‍රියගේ ස්පර්ශයට නතු වෙනවා යටත් වෙනවා. මේ බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරලා තිබෙනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යෝ එවං පුරිසස්ස චිත්තං පරියාදාය සිතිට්ඨති යත ඉදං ඉති රූපං ඒ කියන්නේ ස්ත්‍රී රූපේ තරම් ගැහණු රූපේ තරම් පුරුෂයෙකුගේ හිත මැඩපවත්වාගෙන යටපත් කරගෙන ඉස්මතු වෙලා එන වෙන කිසිම දෙයක් උන්වහන්සේ දකින්නේ නැහැ කියලා. අපි පුංචි නිදර්ශන කතාවකින් මේ පැහැදිලි කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි චක්කුපාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. චක්කුපාල මහරහතන් වහන්සේ හරිම වීරියවන්ත චරිතයක්. වස් සමාදන් වෙච්ච දවසේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා මම මේ වස්තුම් මාසයේ මුළුල්ලේ පිට දිග හැරලා නිදාගන්නේ නැහැ. ඉඳීම සිටීම ඇවිදීම කියන ඉරියව් තුනෙන් පමණයි මම මේ වස්තුම් මාසයේ කාලය ගත කරන්න කියන අදිෂ්ඨානය ඇති කරගෙන දිවා රාත්‍රි දෙකේම නිදි මරාගෙන භාවනා කළා පින්වත්නි. කාලයක් ගත වෙනකොට උන්වහන්සේගේ ඇස්වල අසනීපයක් හැදිලා උන්වහන්සේගේ දැස අඳ වුණා. ඒ දැස අන්ධ වෙනවත් එක්කම උන්වහන්සේ රහත් භාවයටත්පත් වුණා. අපුබ්බං අචරිමං කියලා සඳහන් කරන්නේ පෙරපසු නොවි. දැස අන්ධ වීමත් සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වීමත් එක මොහොතේදී සිද්ධ වුණා. ඒක පෙරජාතික අකුසල කර්මයකුත් එක්ක සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් උන්වහන්සේගේ දැස් සඳ වුණයින් පස්සේ දැන් වස් අවසන් කරලා ආපසු ජේතවනාරාමයට වඩින්න ඕන. උන්වහන්සේ සමග වැඩලා හිටිය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ වැඩමව ගන්න යන්න කතා කළාට උන්වහන්සේ කැමති වුණේ නැහැ මගේ මේ ඇස් දෙක අන්ධ වෙලා තියෙද්දි. මාත් එක්ක ගියොත් ඔබ වහන්සේලාට හතරමගදී මහා කරදර ඇති වෙන්න පුළුවන්. මගේ මල්ලි ඉන්නවා චූලපාල. චූලපාලට කියන්න කවුරු හරි එවන්න කියලා මාව එක්ක යන්න. පණිවිඩය කියලා මේ පිරිස පිටත් කරලා යවුවා. චූලපාල කියන සිටුවරයා තරුණේ පැවිදි කරලා යව උන්වහන්සේ වැඩමවාගෙන ඉන්න ජේතවනාරාමයට. ඒ පැවිදි කරලා යවී අතරමඟදී මේ සොරසතුරුන්ගෙන් උපද්‍රව ඇති වෙයි කියලා. පැවිදි රූපේට ආරක්ෂාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ තරුණයා පැවිදි කරවලා තමයි යන්නේ. ගිහිල්ලා මහපාල මහරහතන් වහන්සේට කතා කළා. උන්වහන්සේගේ අතට සැරයටිය කොණක් දීලා තමන් සැරයටිය අනිත් පැත්තත් අල්ලගෙන උන්වහන්සේ වැඩමවගෙන යනවා. වනාන්තරයක් මැදින් පාර වැටිලා තියෙන්නේ. මේ වනාන්තරේ දර කඩන්න ඇවිල්ලා හිටිය තරුණියක් කැලේ ඇතුලේ ඉඳගෙන ගීතයක් ගායනා කරනවා. මේ ගීත සද්දය ඇසිච්ච ගමන්ම අර තරුණ භික්ෂූන් වහන්සේගේ හිත විකල් වුණා පින්නාත්. ඒ සද්දය ඔස්සේ හොයාගෙන ගියා මේ තරුණිය කවුද කියලා. හොයාගෙන ගිහිල්ලා තරුණියත් සමග කතා බහට වැටිලා. තමන්ගේ පැවිද්දත් විනාශ කරගත්තා. හරිම හොඳ නිදර්ශනයක් මේක. මෙතනදී එක පැත්තකින් ඒ තරුණ භික්ෂූන් වහන්සේගේ හිත ඇදී ගියා අර හඬට, ශබ්දයට. එතකොට කර්ණේන්ද්‍රිය සංවර කර ගැනීමේ ශක්තිය උන්වහන්සේට තිබුණේ නැහැ, පාලනය කර ගැනීමේ ශක්තිය තිබුණේ නැහැ. ස්ත්‍රී රූපය දැක්කයින් පස්සේ වසඟ වුණා. එතනදී තමන්ගේ ඇස කියන ඉන්ද්‍රිය සංවර කර ගැනීමේ හැකියාව උන්වහන්සේට තිබුණේ නැහැ. ඇස පාලනය කර ගැනීමේ හැකියාව තිබුණේ නැහැ. ඊළඟට පින්වත්නි ඒ කාන්තාව සමග සම්බන්ධකම් ඇති කරගත්තා. ඒ කියන්නේ ශාරීරියේ කියන සමස්ත ඉන්ද්‍රිය පාලනය කර ගැනීමේ ශක්තිය උන්වහන්සේට තිබුණේ නැහැ. ඉතින් ඒ අනුව කල්පනා කරනකොට පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්ත්‍රී ශබ්දයේ තරම් පුරුෂයාගේ හිත මැඩපවත්වන යටපත් කරන වෙනත් කිසිම ශබ්දයක් නැහැ කියලා. ඒ වගේම තමයි ස්ත්‍රී රූපයේ තරම් මේ වෙනත් කිසිම දෙයක් පුරුෂයාගේ රූපේ මැඩ පවත්වාගෙන යටපත් කරගෙන නැගී සිටින්නේ නැහැ කියලා. ඒ වගේම ස්ත්‍රී ගන්ධයත් ඒ වගේමයි. ස්ත්‍රී ස්පර්ශයත් ඒ වගේමයි. මේක අනිත් පැත්තට ගත්තාම කාන්තාවන්ටත් එහෙමයි. පුරුෂ ශබ්දේ තරම් ශබ්දයක් ස්ත්‍රීන්ගේ සිත මැඩ පවත්වාගෙන යටපත් කරගෙන නැගී සිටින්නේ වෙන කිසිම දෙයක්. ඒ වගේම පුරුෂ රූපයේ තරම් වෙන කිසිම දෙයක් කාන්තාවන්ගේ සිත මැඩපවත්වාගෙන යටපත් කරගෙන නැදී සිටින්නේ නැහැ. පංචේන්ද්‍රයන් සම්බන්ධයෙන්ම කාරණාව ඒ ආකාරමයි පින්වත්. ඉතින් ඒ අනුව මිනිස්යා කියන සත්‍යය බුද්ධිමත් සත්‍යයක් ඒ නිසා බුද්ධියෙන් මේව පරිපාලනය කරගන්න ඕනේ. මේවා පාලනය කරගෙන තමයි කටයුතු කරන්න ඕන කරන්නේ. එතකොට තමයි ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ඉන්ද්‍රිය සංවරය නැති තැන සමාධිය නිරන්තරයෙන්ම අර්බුද ඇති වෙනවා. හැමතැනම අර්බුද තමයි අපට දකින්න ලැබෙන්නේ. ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමට මාර්ගයක් තමයි අපි නිරන්තරයෙන් මේ වස්තු හරි හම්බ කරන්නේ මේවා ගොඩ ගහගන්නේ අර තෘප්තියක් නැතිව මේ ඒ වගේම සෑහීමටපත් නොවි මේවා ක්‍රැෂ් කරගන්නේ ওই පංචේන්ද්‍රියම් පිනවීමේ බලාපොරොත්තු අපේක්ෂාව ඇතුව ඒ හැම අවස්ථාවකදීම අපි සමස්ත ලෝකේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හිතට ගන්න ඉගෙන ගන්නවා නම් පුරුදු වෙනවා නම් ඉන්ද්‍රියම් පාලනය කර ගන්න පුළුවන්කම තිබෙනවා. අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාලා සමස්ත ලෝකේම අනිත්‍යයි කියලා. අපි නිත්‍ය වශයෙන් ගත්තට, සුඛ වශයෙන් ගත්තට, සුභ වශයෙන් ගත්තට මේ සමස්ත ලෝකේම අනිත්‍යයි. ඒ නිසා රූපං අනිච්චං රූපේ කියන්නේ අනිත්‍ය දෙයක්. මේකේ ගත යුතු දෙයක් නැහැ. ඊළඟට සද්දෝ අනත්තා. සබ්දයත් අනිත්‍යයි. ඊළඟට ගන්ධෝ අනිත්‍ය. ගඳ ගන්ධයත් ඒ වගේම අනිත්‍යයි. රසෝ අනිත්‍ය. රසත් ඒ වගේම අනිත්‍යයි. පස්සෝ අනිත්‍ය. ඒ වගේම ස්පර්ශයත් අනිත්‍යයි. මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ට ගෝචර වන මේ සියල්ලක්ම අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රියම් සම්බන්ධයෙන් දේශනා කළේ. ඒ ඉන්ද්‍රියම් පමණක් නෙවෙයි සමස්ත ලෝකයම අනිත්‍යයි. සමහර විට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපි ජීවත් වෙන මේ ලෝකය සදාකාලිකයි කියලා ශාස්වතයි කියලා. නමුත් පින්වත්නි අපි ජීවත් වෙන මේ මහා පෘථුවිය ක්ෂණයක් ක්ෂණයක් පාසා මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. වෙනස් වෙවි ගිහිල්ලා අවසානයේදී විනාශ ස්වභාවයටමපත් වෙනවා. ඒක අධේත වෙන දෙයක් නෙවෙයි කල්ප විනාශයේදී විනාශ ස්වභාවයටපත් වෙනවා. ඊළඟට මේ මහා පෘථුවිය මත පිහිටා තිබෙන මහා සාගරය, ගස්කල් පර්වත ආදී සියල්ලක්ම මොහොතක් මොහොතක් පාසා, තප්පරයක් තප්පරයක් පාසා විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙම වෙනස් වෙවි කියලා අවසානයේදී නැති භංග වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා සත්වයෙන් ගත්තත් සත්වයා කියන්නේ ක්ෂණ භංගුරයි. සත්වයා කියන්නේ නාම රූප පරම්පරා දෙක. මේ නාම රූප පරම්පරා මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන සුළුයි අවසානයේදී නැති භංග වෙලා විනාශ වෙලා යන සුළුයි. ඒක තමයි ස්වභාවය. ඒ නිසා මොහොතකට කලින් ජීවත් වෙච්ච සත්වයා නෙවෙයි ඊළඟ මොහොතේදී ජීවත් වෙන්නේ වෙනස් වෙච්ච සත්වයෙක්. මොහොතකට කලින් ජීවත් වෙච්ච මොහොතකට කලින් පැවතිච්ච වස්තුව නෙවෙයි ඊළඟ මොහොතේදී පවතින වෙනස් වෙච්ච වස්තුවක්. ඉතින් එහෙම වෙනස් වෙවි ගිහිල්ලා අවසානයේදී විනාශස් ස්වභාවයටපත් වෙනවා. නූතන දාර්ශනිකයෙක් බර්ටන් රසල් කියලා කියන්නේ බර්ටන් රසල් තුමා සඳහන් කරලා තිබෙනවා පුජ්‍යලයකට ගංගාවකට බහින්න පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිත කාලය තුළ දෙකවරයි කියලා. දෙවරක් ගඟට බැස්සා කියලා කිව්වොත් ඒක සත්‍යයක් නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණේම තමයි මේ වෙනත් ආකාරයකින් එතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි වර බහිනකොට ඒ පුද්ගලයාත් වෙනස් වෙලා ගඟත් වෙනස් වෙලා. වෙනස් වෙච්ච පුද්ගලයෙක් තමයි දෙවෙනි වර බහින්නේ. එහෙමනම් අර පුද්ගලයා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේකම ක්ෂණික මරණය කියලා දේශනාවේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් එතකොට මම මේ සඳහන් කළේ පින්නත් මේ ලෝකේ පවතින අනිත්‍යතාව පිළිබඳව. දැන් මේ සමස්ත ලෝකයේම අනිත්‍යයි කියලා කිව්වහම මහා පෘථිවියේ මහා සාගරය ඇතුළු මේ සාරභාර සියලුම වස්තුන් විනාශ ස්වභාවයටපත් වෙනවා කල්ප විනාශයේදී. අතීතයේදීත් ඒ වෙනස් වීම සිද්ධ වුණා ඒ විනාශය සිද්ධ වුණා. අතීතයේ විනාශය සිද්ධ වෙලා ඊට පස්සේ අලුතින් ලෝකයක් හටගෙන ඒ ලෝකේ පරිණාමයටපත් වෙවි ඇවිල්ලා තමයි අද මේ තියෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි දැනට මේ පවතින ලෝකයක් විනාශ ස්වභාවයටපත් වෙනවාපත් වෙලා නැවත අලුත් ලෝකයක් හටගන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ පවතින මේ අනිත්‍ය తත්වය අපි තේරුම් ගන්න ඕන. අනිත්‍ය වගේම තමයි දුකයි ලෝකය. යද නිච්ඡන් තන් දුක්ඛම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. ඒ වගේම ලෝකේ අනාත්මයි මමේ මාගේ කියලා ආත්මීය වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. මේක ලෝක ස්වභාවය. ඒ ලෝක ස්වභාවය පිළිබඳව කල්පනා කරනකොට අපි ඉන්ද්‍රියන් සංවර කර ගැනීමට අනිවාර්යයෙන්ම පෙළඹෙනවා. ඒ පෙළඹිලා අපේ චරිත පාරිශුද්ධිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හොඳාකාරව හිතමින් කල්පනා කරමින් තේරුම් අරගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන චරිත පාරිශුද්ධියත් ඇති කරගෙන ඒ තුලින් මෙලෝ ජීවිතේ පරලෝ ජීවිතේ සපවත් කරගෙන අවසානයේදී උතුම් අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමටත් මේ කුසල් දහම් හේතු වේවා වාසනාව වේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සාදු සාදු සාදු එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ පුත්තලම ඉහළ පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරාධිපති ප්‍රවචනාකර පරිවේනාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී සංඝ සභාවේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පූජනීය තම්මන්නා වැටියේ රතනජෝති ස්වාමීන් දයානන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. සියලු දෙවි රැකවරණ සහ තෙරුවන් සරණේ ආශිර්වාද ලැබේවයි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු Yeah.